බුද්ධිනි මහත්මිය අවසරයි ස්වාමීන් වහන්ස අර පැලගෙන වුණ කතාව ඒකට සම්බන්ධයි ස්වාමීන් වහන්ස මේ දැන් පැල අතු මල් කපලා ගේ නිකන් නිවස අලංකාර කරන්න ගන්න එකත් දැන් මේ ධර්ම මාර්ගයේ යන කෙනෙක්ට එච්චර සුදුසු නැති එකක්ද? <laughs> ඔව් දැන් දැන් ඔන්න ඔය විදිහට තමයි අපේ මනස අවදි වෙන්න ගන්නෙ. දැන් අපි මුල් අවස්ථාවේදී ඒවා කපලා ගෙනල්ලා තියාගෙන අපි ඒව තුලින් බලාපොරොත්තු වෙන්නේ මේ net පිනවීම. ආස්වාදයක්. එතකොට ඉන්ද්‍රිය පිනවීමක් පමණයි. ඉතින් අපිට හිතෙනවා නම් මේකෙන් වෙන්නේ ඉන්ද්‍රිය පිනවීමක් විතරයි කියලා ඒක යෝග්‍ය නැහැ කියලා ඔන්න ඊට පස්සේ ටික ටික අරගෙන තියෙන උනන්දුව අපේ මනසින් ගිලිහෙන්න ගන්නවා. එතකොට ඒ ගිලිහෙනකොට ඒ අවබෝධයත් එක්කලා අර අපේ ආස්වාදයේ පිණිස ගස්කොලන් කපලා මල් කඩාගෙන ඇවිල්ලා ඒ කරන වැඩ ටික ටිකෙන් ටික නවතින්න ගන්නවා. හැබැයි අපිට ඒක අර්ථවත් විදිහට කරන්න පුළුවන්. ඒ අපේ net පිනවන්න කියන පදනම් මත නෙමෙයි බුදුරජාණන් වහන්සේට පූජා කරන්නට කියන අර්ථයෙන් පූජාර්ථයෙන් කරන්න පුළුවන්. ඊළඟට අපි හිතමු ආගන්තුකෙක් පිළිගන්නකොට ඒක සම්ප්‍රදාය නම් ඒ සම්ප්‍රදාය තුල ගෞරවනීය විදිහට ඒ කාර්ය කරන්න කියන පදනම. එතකොට ඒක ඒක සමාජ සංස්ථාව තුල සම්මත වෙච්ච ක්‍රියාවලියක් හැටියට බරපතල පරිසරික හානියක් කරන්නේ නැතිව නමුත් අපිට සිද්ධ වෙනවා සමාජ සම්මුතියෙන් අනුව යම්කිසි ඇගීමක් කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේට අපි පූජාර්ථයෙන් ඒක පූජා කරනවා. එහෙම නැති අවස්ථාවල අපිට ඇගීම් අර්ථයෙන් ඒක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අර අපි නිකන් ඒ වෙලාවට දකිමින් යම් ආස්වාදයක් ලබනවා කියන ප්‍රාථමික තැනින් අපිට ගොඩ පුළුවන්. ඉතින් තව ටිකක් එහාට යනකොට තව ටිකක් එහාට යනකොට තවත් දියුණු වෙන්න පුළුවන්. ඊට පස්සේ තවත් වැඩෙනකොට අපිට බුදුහාමුදුරන්ට පූජා කරන්නත් මල් ටික කඩන්නේ නැතුව ගහේ තියෙද්දි මේකේ සුගන්ධය වර්ණය සිහිපත් කරලා බුදු ගුණ සිහි කරලා බුද්ධානුස්සතියක් වඩන්න පුළුවන් තැනකට අපේ මනස වැඩෙනවා. වඩාත් අපි ප්‍රඥාව අවදි වෙලා මේ සබාධමත් එක්ක සහ සම්බන්ධතාවය වැඩෙනකොට. එහි ස්වාමීන් වහන්සේ. 个人菜。